සාකච්ඡා කරමින් සිටියේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මේ සත්‍යයන්ට සසරින් එතර වීම සඳහා තියෙන එකම මාර්ගයයි මේ සතිපට්ඨාන දේශනාව. සතිපට්ඨාන මාර්ගය. මේ සාකච්ඡා කරන්න හදන්නේ මේ සතිපට්ඨාන කාරණාව කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒ කොටස් හතරේ කෙටියෙන් අධ්‍යයනය කරන ක්‍රමයයි. ඒ කෙටියෙන් අධ්‍යයනය ක්‍රමයෙන් කරන ක්‍රමය ඒ ක්‍රමයේ සඳහන් කරලා තියෙන ಉದ್ದೇಶය කියන නමින්. මේ ಉದ್ದೇಶය කියන කොටසේදී පමණක්ම ධර්ම අවබෝධය කරන්න පුළුවන් වෙන්නේ උද්ගටිතඥ කියන පුද්ගලයන්ට. මේ කාරණාව සිහිපත් කරනවා සරියුත් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ දීර්ඝ දේශනාව ඉතා කෙටියෙන් වී දේශනා කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට ඉතා කෙටියෙන් වී ඒ කාරණාව පැහැදිලි කරන්නේ. උද්ගටිතඥයි. උද්ගටිතඥ කියන මහා ප්‍රඥයි මහා ඥානවන්ත මේ කෙටියෙන් ඇහිච්ච ගමන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ කාරණාවයි මෙතන සිහිපත් කරන්නේ උද්ගටි තඥ පුජ්‍යලයට මොන තරම් ඥාන ශක්තියක් තියෙනවද කියන කාරණාව. ඊළඟට මෙතන පැහැදිලි කරනවා අට කතාවට අනුව මේ තරම් දේවල් මේ නිවනට අවශ්‍යද මේ උද්ගටිතඥ විපටිතඥ කියන දේවල් මේ කෙටි ක්‍රම දිග ක්‍රම මේ ආදි වශයෙන් දේවල් මේ නිවනට අවශ්‍යද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අවශ්‍ය දිශාම තමයි ඒ කරුණු කාරණා ගෙනහැර දක්ව ගෙනහැර දක්ව දක්ව පැහැදිලි පැහැදිලි කරලා තියෙන අවශ්‍ය නිසාමයි භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවෙන් මේ සියල්ල අප කෙරෙහි වාග්යතුන් වහන්සේ දානය කළා. මහා කරුණාවෙන් මේ සත්‍ය සංසාරයෙන් එතර යා යුතුයමයි කියන කරුණාවෙන්. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ එකම මාර්ගයයි තියෙන්නේ භික්ෂූනි. සත්තානං විසුද්ධිය සත්වයාගේ විසුද්ධිය උදෙසා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ශෝකය ශෝක පරිද්දේවාන මොකේද මේ ශෝකය කියලා කියන්නේ කිනෝද මේ ශෝකය කියන වචනේ විතරම අහනවා අපි බොහෝ කරුණු ගාව මේ ශෝකය කියන වචනය කියනවා මොකද මේ ශෝකය කියලා කියන්නේ සිතෙහි ඇතිවෙන දුක් බර ස්වභාවයට ශෝකය දුක් බරයි. අපේ කෙනෙක් ඥාතියෙක් මරණයටපත් වෙච්චාම බොහෝම දුකයි වේදනාවයි. නමුත් අපි ඒක කාටවත් පෙන්නන්නේ ඒක ඒ වේදනාත්මක බව අපේ මූණෙන් පේනවා. අපේ ඇඟෙන් පේනවා. කෙනෙක් අපෙන් අහනවා සමහරලාට දුකසේ ඉන්නවා වගේ. ඒ දුක් බව අපේ ඇඟෙන් පේනවා. අන්න ඒකට කියනවා ශෝකය. නමුත් අපි කාටවත් ඒක කියන්නේ කියන්නේ නැහැ. ඊළඟට මෙතන සඳහන් කරනවා පරිදේවය ශෝක පරිද්දවාන. එතකොට දුක්ඛ නැත්නම් ශෝක කියන ස්වභාවය වචන වලින් ප්‍රකාශ කරන්නේ පරිද්දවාණං කියන ස්වභාවය හඬ නගා වචනයෙන් කිය කියා වැළපෙනවා. මේ පරිදේවය කියන කොටස අපිට ඒ කාරණාවත් මලගෙවල් වලට ගියහම සමහර වෙලාවට මිය ගිය තැනැත්තාගේ දරුවෝ තාත්තා ගැන කී කියා අම්මා ගැන කී කියා පුතා ගැන කී කියා ඒ තමන්ගේ මිය ගිය කෙනා ගැන වචන කී කියා ඒ පුද්ගලයා ඉන්න කාලේ කරපු දේවල් ඒ පුද්ගලයාගෙන් තමන්ට සිද්ධ වුණ යහපත තමන් ඒ පුද්ගලයා වෙනුවෙන් කරපු දේවල් විවිධ දේවල් වචනයෙන් ප්‍රකාශ කර කර වැළපෙනවා. අනේකට කියනවා පරිදේවේ කියලා. ශෝක පරිද්දවාන සමතික්කමාය. එතන සමතික්කමාය මේ දෙකම කුසලයෙන් ජය ගැනීම නම් සමතික්කමාය. මොන දෙකද? ශෝකයයි පරිදේවයයි කියන දෙකම දිනන මාර්ගයට කියනවා සමතික්කමාය කියලා. සම කියලා කියන්නේ කුසලයට. විසම කියලා කියන්නේ අකුසලයට. දැන් මෙතන මේ ශෝක පරිදේව දෙක දිනන්න පුළුවන්කම තියෙන්නේ සමතික්කමාය කියන කාරණාව තුලින් ඒක සමනය කරනවා. දුක්ඛ නම් කායික දුක්ඛයයි දෝමස දෝමනස්ස නම් සිත සිතට දැනෙන අකමැති ස්වභාවය දුක් දුම්නස් අතන කිවි ශෝක පරිදේම එතකොට දුක් දුම්නස් දුම්නස් කියලා කියන්නේ දෝමනස්ස කියලා කියන්නේ සිතට ඇතිවෙන අකමැති සිතුවිල්ල බය ශෝකය එහෙම නැත්නම් දුක ලැජ්ජාව මෙන්න මේ අකමැති ස්වභාවය වෛරය මේ දේවල් අයිති වෙනවා මෙතන මෙතන සඳහන් කරන මේ දුම්නස් කියන වචනයට ඊළඟට මේ සියල්ලම මිදෙන්න අවශ්‍ය නම් එතකොට මොන සියල්ලෙන්ද ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දුම්නසෙන් මිදෙන්න අවශ්‍ය නම් අත්තංගමය මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන හතරෙන් එකවර මිදෙන්න අවශ්‍ය නම් අත්ංගමාය කියලා සඳහන් කරනවා ආනිසංස තුනක් පෙන්වනවා මේකෙන් මිදෙන්න ආනිසංස තුනක් පෙන්වනවා ඒ තමයි සත්තානං විසුද්ධිය මිදිච්ච කෙනාට ලැබෙන ආනිසංස සත්වයා ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙන්නේ ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙන්න පුළුවන්. දුක්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්. මේකෙන් මිදුණ කෙනාට පුළුවන්කම තියෙනවා මේ ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙන්න. ඊළඟට ඒක තමයි පළවෙනි ආනිසංසය. ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙනවා. දෙවෙනි ආනිසංසය ඥායස්ස අධිගමාය ඥානයන් අධිගමනය කරලා නිවන සාක්ෂාත් කරවන්න පුළුවන්. ඥායස් අධිගමය ඥානයන් අධිගමනය කරලා නිවන සාක්ෂාත් කරවන්න පුළුවන්. තුන්වෙනි ආනිසංසය නිබ්බානස්ස සච්ච කිරියයි. නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. අතන කීවේ නිවන සාක්ෂාත් කරවන්න පුළුවන්. මෙතන කියනවා නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. නිවන නම් වූ తত্ত্বය අත්පත් කරගන්න පුළුවන් වෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එකම මාර්ගයේ භික්ෂුවනි මේ සත්‍යයට විසුද්ධිය විසුද්ධිය පිණිස තියෙන්නේ. සත්‍යයේ විසුද්ධිය පිණිස එකම මාර්ගයයි තියෙන්නේ ඥානයන් අධිගමනය කිරීම පිණිසත් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසත් කියන ආනිසංස පක්ෂයේ තුනකුත් ආනිසංස පක්ෂයේ තුනකුත් උපද්‍රව වලින් මිදෙන තව හතරකුත් ආනිසංස හැටියට පෙන්වනවා මදක් ගැඹුරුයි වගේ දැනෙනවා වෙන්න පුළුවන් මනාවම තේරුම් ගන්න උත්සාහ කළොත් සත්‍යයන්ට විසුද්ධ වීම පිණිසත් ඥානයන් අධිගමනය කිරීම පිණිසත් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසත් කියන ආනිසංස පක්ෂයේ තුනකුත් උපද්‍රව වලින් මිදෙන තව හතරකුත් ආනිසංස හැටියට පැහැදිලි කරලා දෙනවා මුල් හතරෙන් මිදුණ කෙනාට සඳහන් කරනවා සතිපට්ඨානයේ කතමේ චත්තාරෝ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මොකද්ද මේ එකම මාර්ගයේ හැටියට සඳහන් කරන කරුණු හතර කතමේ චත්තාරෝ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමදික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන යම් මේ හතරක් වූ සතිපට්ඨානෙ කතමේ චත්තාරෝ මොකද්ද මේ හතර ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස මහණෙනි මේ යෝගාවචර භික්ෂුව මේ පවතින කයෙහි ඒ කය අනුව බලමින් වාසය කරනවා යෝගාවචර භික්ෂුව මේ කය අනුව බලමින්ම වාසය කරනවා ආතාපි මොකද මේ ආතාපි කියන්නේ පදම් වීරිය වඩනවා. දැඩි වීරිය කියන අර්ථය තමයි මේ ආතාපි කියන වචනේ තේරුම. දැඩි වීරිය, පදම් වීරිය, ආරම්භ කරලා තියෙන වීරිය. කියන එකයි ආතාපි ආතාපි සම්පජානෝ. එවන මේ භික්ෂුව කය අනුව බලමින් වාසය කරනවා. ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්තවම වාසය කරනවා. සම්පජානෝ ප්‍රඥාව සහිතව වාසය කරනවා. වීරිය ආරම්භ කරලා තියෙන භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුක්තව කය දිහා මනාව බලන භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුක්තව ප්‍රඥාව සහිතව සතිමා සිහිය සිහිය සහිතව අවිද්‍යා දෝමනස්සං මේ ලෝකයේහි කොට ලෝකය අවිජ්ජා දෝමනස්සං මොකද්ද මේ ලෝකය මෙතන මේ ලෝකයේහි කියලා සඳහන් කරන්නේ අපි මේ ජීවත් වෙන ලෝකය ගැන නෙවෙයි මේ අපි ලෝකය යැයි හිතාගෙන ඉන්න ලෝකය ගැන නෙවෙයි අපි ජීවත් වෙන ලෝකයම තමයි නමුත් අපි හිතාගෙන ඉන්න ලෝකය ගැන නෙවෙයි ඒක සඳහන් කරනවා සිහිය සහිතව විනය්‍ය ලෝකේ මේ ලෝකයේ සිහිය සහිතව විනය්‍ය ලෝකේ මේ ලෝකයේ අවිජ්ජා දෝමනස්මං හික්මෙයි මේ ලෝකයේ සිහිය සහිතව හික්මෙයි මොකද්ද මේ ලෝකය පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය ඇස කන නාසය දිව ශරීරය මනස මේ අභ්‍යන්තර 6 ආයතන 6 බාහිර ආයතන 6 මේ බාහිර ආයතන 6 සහ තව තියෙනවා අභ්‍යන්තර ආයතන 6ක් මොනවද අභ්‍යන්තර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අභ්‍යන්තර ආයතන 6 මෙන්න මේ ඊටාම සිහියෙන් කෙලස් තවන වීර්යයෙන් තමන්ගේ කය දිහා බලාගෙන ඉන්න භික්ෂුව මෙන්න මේ බාහිර ආයතන හයත් අභ්‍යන්තර ආයතන හයත් එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ ලෝකය පංච උපාදානස්කන්ධ ලෝකය මේ ලෝකයේ පිළිබඳව ඇල්මක් හෝ ගැටීමක් නැතුව නික්මෙනවා. කවුද මේ කය දිහා ඊටාම උවමනාවෙන් සිහියෙන් බලාගෙන ඉන්න භික්ෂුව මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව කිසිම ඇල්මක් නැතුව නික්මෙනවා. මේ පවතින කයෙහි කය අනු බලමින් වාසය කරනවා. හරිද? කය අනු බලමින් වාසය කරනවා. මගේ කය කොයි වගේද? එතකොට කය විදර්ශනා කරනවා. විදර්ශනා කර කර කය දිහා බලනවා. කය කොහොමද එතකොට විදර්ශනා කරලා බලන්නේ? ශරීර අභ්‍යන්තරයේ පිවිසෙන්න ඕනේ. මම ඊටාම ලස්සනයි. ඊටාම සුන්දරයි කියලා දැකපු මගේ කය. ඇස් දැක්කහම කොච්චර ලස්සනයි කියලා හිතුණාද? කෙස් දැක්කහම හිතුණද? අන් ඒ කය විදර්ශනා කර කර විදර්ශනා කර කර බලනවා මේකේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය කොහොමද කියලා. බොහෝම ලස්සනට පිටපැත්තෙන් පේන්න තිබුණට මේ කය හරියට ඇවිදින වැසිකිළියක් හා සමානයි. ඊටාම අපවිත්‍ර සහිතයි දුර්ගන්ධයි මේ වගේ හේතු වලින් යුක්තයි කියලා මේ භික්ෂුව විදර්ශනා සහිතව මේ කය දිහා මනා සිහියෙන් බලනවා. ඒක තමයි මේ පළවෙනි කාරණාව. මේ තමයි කය දිහා බලන පළමු පළමු ක්‍රමය. මේ කයෙහි කය අනුව බලන කායානුපස්සනාව නම් වූ පළමු ක්‍රමයයි. දෙවෙනි ක්‍රමය වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා මේ පවතින වේදනාවෙහි වේදනාවන් අනුව බලමින් වාසය කරනවා වේදනාව පවතිනවා කයි ඒ කයේ පවතින වේදනාව වේදනාව අනුවම බලනවා අපි දැන් උත්සාහ කරන්නේ වේදනාවක් ඇතිවෙච්ච ගමන් වේදනාව සුව කරගන්න ක්‍රමයක් නමුත් මෙතන වේදනාව අනුව බලනවා. වේදනාව කොහොමද කොතනින්ද එන්නේ කොයි විදිහද? මොකක්ද ඒ විදිහ? කොහොමද දැනෙන්නේ? වේදනාව අනුව මෙනෙහි කර කර බලන වේදනානුපස්සනාව. මෙහෙම බලමින් වාසය කරනවා කෙලෙස් තවන වීරියෙන් ප්‍රඥාවෙන් සිහියෙන් කියන මේ කාරණාව තුන සහිත ප්‍රඥාවයි වීරයයි සිහියයි සහිතව මේ කයෙහි වේදනාවට අනුව කය දෙස බලමින් කටයුතු කරන එක තමයි දෙවෙනි ක්‍රමය. අවිජ්ජා දෝමනස්සයි. දෝමනස් ඇති කරගන්නේ නැතිව. තුන්වෙනි ක්‍රමය චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සයි. මෙතන සඳහන් කරනවා මේ පවතින සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කෙලෙස් තවන වීරෙන් වීර සහිතව ප්‍රඥාව සහිතව සිහිය සහිතව මේ ශරීරය ශරීර සංඛ්‍යාත ලෝකෙහි ඇලීම ගැටීම කියන කාරණාවට නොපැමිණෙන හික්මීමෙන් වාසය කරනවා ඇලීම ගැටීම කියන කාරණාවට එන්නේ නැහැ මොකද හිත හැම වෙලාවෙම ඇලෙනවයි ගැටෙනවයි තමයි හිතේ හැටි. නමුත් මේ භික්ෂුව මේ ඇලීම කියන තැනට යන්නේ නැහැ. ගැටීම කියන තැනට යන්නේ නැහැ. ඇහෙන් රූපයක් පෙන්නලා අපි ඒක අලවනවා. පස්සේ එතන ගැටෙනවා. ඇලෙනවා, ගැටෙනවා. නමුත් මේ භික්ෂුව සිත ඇලෙන්න යනකොට බලනවා මගේ හිත කොහෙද මේ යන්නේ? මගේ හිත මොකටද මේ යන්නේ? මේ යමට පෙන්නන ලස්සන රූපයක්. දැන් එයා මට මේ රූපේ පෙන්වන්නේ ලස්සනයි කියලා. මෙතන නවතින්න කියලා. මේක හොඳයි කියලා. මේක සැපයි කියලා පෙන්වුවා. දැන් ඊට පස්සේ පෙන්නලා ඒක මට දුන්නා. කොහොම හරි මම ඒකේ ඇලෙව්වා. අලෝභ තැන ඉඳලා මට මොකද වුනේ? අලෝභ තැන ඉඳලා තියෙන්නේ දුක. සැපක් පෙන්නවා සැපක් පෙන්නලා දුකක් දුන්නා. හොඳට හිතලා බලන්න හැමතැනම ඒක නෙමෙයිද කරලා තියෙන්නේ. සැපක් පෙන්නනවා දුකක් දෙනවා. සැප පෙන්නලා දුක දෙනවා. හැබැයි වගේ පෙන්නවා විතරයි කලේ. ඊළඟට සඳහන් කරනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දුක්ඛසං මේ පවතින ධර්මයන්හි ධර්මතා අනුව බලමින් වාසය කරයි කෙලෙස් තවන වීර්ය සහිතව ප්‍රඥාව සහිතව සිහිය සහිතව උපාදාන රහිතව කෙලෙස් තවන වීර්ය සහිතව සිහිය සහිතව නමුත් උපාදාන රහිතව අල්ලා ගැනීම අල්ලා ගැනීම නැහැ. බලාගෙන ඉන්නවා. ඊටාම සිහියෙන්. නමුත් අල්ලාගන්නේ අල්ලාගන්නේ නැහැ. උපාදාන රහිතව මේ ලෝකයේහි මෙන්න මේ කාරණාව තමයි උද්දේශය කියලා කියන්නේ. කෙටිම ක්‍රමය සතර සතිපට්ඨානේ කෙටිම ක්‍රමය අපි විස්තර කරන්නේ නැතුව සඳහන් කළේ මේ ಉದ್ದೇಶය කියන කාරණාව අපිට තේරුම් ගන්න. මෙන්න මේ කොටස මුලින් සඳහන් කරපු මහා ප්‍රඥාවන්තයෙකුට උද්ගටිතඥ පුජ්‍යලයකට මෙන්න මේ ටික අහන්න ලැබිච්ච ගමන් එයාට මේ මුළු මාර්ගයම අවබෝධ කරන්න අවබෝධ කරන්න පුළුවන්. අතිගාම්භීර වූ සතිපට්ඨාන දේශනාවේ මේ ටික විතරයි මෙයාට අහන්න ඕනේ මුළු දේශනාවම අවබෝධ කරගන්න. උද්ගටිතඥ පුද්ගලයා මේ කොටස අපි සඳහන් කළේ ಉದ್ದೇಶය. එහෙනම් අපි ඒක ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරලා බලුවොත් මේ කාරණාවට පැමිණෙන්න විශාල පැහැදිලි කිරීමක් භාග්‍යතුන් වහන්සේ අප වෙනින් කරනවා. විශාල පැහැදිලි කිරීමක්. මොකද මේ මුළු දේශනාවම උද්ගටික තඥ පුද්ගලයන්ට නෙවෙයි. ඒගොල්ලන්ට තමයි මේ ටික. අනිත් අයට මේක විශාල වශයෙන් පැහැදිලි කරලා තේරුම් කරලා දනවලා අවබෝධ කරවන්න ඕනේ. ඒ නිසා විශාල විස්තරයක් මේ පිළිබඳව सिद्ध කරලා තියෙනවා. එළඹ සිටි සිහියෙන් අවබෝධයෙන්ම කරගත යුතු කාරණාවක්. මේ කාරණාව මනාව එළඹ සිටි සිහියෙන් යුක්තවම එක වචන මාත්‍රයක් මගේ හරගන්නේ නැතුව මනාව අවබෝධ කරගන්නම වෙනවා. එහෙම නැත්නම් ඒ කාරණාව පැටලෙනවා අපිට. එහෙම පැටලිලා වරද්ද ගත්තොත් අපි ධර්මයෙන් පිටපැත්තට යනවා. ධර්මයෙන් පිටපැත්තට ගියොත් අපි බලාපොරොත්තු වෙන දේ අපිට අපිට ලැබෙන්නේ නැහැ. හරි භයානක තැනක්. ධර්මයෙන් පිටපැත්තට යාම. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොටසක් පිළිගන්නවා කොටසක් ප්‍රතික්ෂේප කරනවා. අපි දන්නේ නැහැ පින්නතනේ අපිට මේ තිසරණේ කොහොමද කැඩෙන්නේ කියලා. මේ හැමතැනම මේ තිසරණේ මතුවෙනවා. ඒ කියන්නේ තිසරණෙන් තොරව මේක මේක ධර්ණය කරන්න බෑ කියන කාරණාව. අනික තිසරණේ ගැන එච්චරම සඳහන් කරන්නෙම අවබෝධයේ ඒක තියාගත්තේ නැත්නම් මම හිතාගෙන ඉන්නවා තිසරණ සරණ ගිහිල්ලා ඉන්නේ කියලා දන්නේම නැතුව තිසරණේ කැඩිලා කැඩිලා ගිහිල්ලා. අපි කීවොත් මෙහෙම මේ ධර්මයේ මම සූත්‍ර කොටසත් පිළිගන්නවා විනය කොටසත් පිළිගන්නවා මම අභිධර්ම කොටස පිළිගන්නේ නැහැ. තව කෙනෙක් කියනවා මම සූත්‍ර විනය අභිධර්ම කියන තුනම පිළිගන්නවා හැබැයි මම අට කතාව පිළිගන්නේ නැහැ. එහෙම කීවොත් අපි ඒ කියන්නේ ධර්ම රත්නය ප්‍රතික්ෂේප කළා වෙනවා. එහෙම කියාපු ගමන් අපි තිසරණේ ඉවරයි. තිසරණේ බිඳෙනවා. නමුත් දැන් මම දන්නේ නැහැ තිසරණ බිඳන කියලා. මොකද මම ධර්මයේ විනයයි අභිධර්මයේ හොඳට පිළිගන්නවා. එහෙනම් එහෙම වචනය පාවිච්චි කරන්නවත් බෑ. තරම් සිව් ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමක් මේ කාරණාව ප්‍රතික්ෂේප කළොත් එහෙම අට කතාවේ සඳහන් හැටියට උන්වහන්සේගේ පැවිදිකම අහෝසි වෙනවා. ඒ කියන්නේ මුකුත් නැහැ. කොයි තරම් සිවුම්ද තිසරණේ කියන්නේ. ඉතින් සමහර වෙලාවට පැවිදිකම අහෝසි වෙච්ච බව දන්නේ නැහැ. එතකොට පැවිදි වගේ කටයුතු කරනවා. සමහරලාට අප්‍රමාණ අකුසල් අකුසල් පිරෙනයි පැවිද්දෙක්ගෙන් විය යුතු දේවල් කළාට පැවිදි පැවිදි නෙමෙයි. පැවිදි බව අවශ්‍ය වෙනවා කියලා කියන්නේ සිවුර ගැලවිලා යනවා නෙමෙයි. සිවුර පාව ගන්න පුළුවන්. චිත්ත සංතාණයෙන් භාග්‍යතුන් වහන්සේගේ සරණ කියන එක අවශ්‍ය වෙලා ගිහිල්ලා. කොයි තරම් සිවුම්ද? කොයි තරම් භයානකද? කොයි තරම් බැරෑරුම්ද මේ කාරණාව? පිළිගන්නේ නැහැ කියන වචනේ සඳහන් කරන්න බෑ. මට සූත්‍ර කොටසත් ලේසියි මට විනය කොටසත් ලේසි මට අභිධර්ම කොටස අමාරුයි ඒ හින්දා මං වැඩි අභිධර්මයේ කියවන්නේ නැහැ බලන්නේ නැහැ අභිධර්ම දේශනා මං වැඩි අහන්නේ නැහැ මට අමාරුයි අමාරුයි කියලා කිව්වේ ප්‍රතික්ෂේප කෙරුවා නෙවෙයි එහෙම කිව්වා කියලා සරණ බෙදෙන්නේ නැහැ පිළිගන්නේ නැහැ කියලා කිව්ව සරණ බෙදෙන්නේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව අපිට අනුකම්පාවෙන්ම බොහෝම විස්තරාර්ථ සහිතව සහිතව අවබෝධ කරවලා පැහැදිලි කරලා දෙනවා. මෙය කර්මස්ථානීට අදාළ කොටස ඊළඟට මේ කොටස අයිති වෙනවා කර්මස්ථානයට. මේ කොටස නොදැන කර්මස්ථානය සම්පූර්ණ කරන්නත් බැරුව යනවා. භාවනා කර්මස්ථානයත් මෙතන මෙතන තියෙනවා. එහෙනම් ඒ කාරණාව මනාවම අපි අවධාරණය කරන්න සිද්ධ වෙනවා භාග්‍යවතුන් වහන්සේගේම වචනේ. අපිට වටින්නේ ඒක. භාග්‍යවතුන් වහන්සේගේම වචනේ අපි ඒක තේරුම් ගන්න වෙන මාර්ගයක් නෑ අපිට තේරුම් ගන්න. මොකද ඒකායනෝ අයම් මග්ගෝ කියලා බුදු වදනින්ම පැහැදිලි කළේ. ඒ නිසා අපි අපි හදාගත්ත මාර්ගයට හරියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සොයාගත්ත මේ මාර්ගයේම අපි එතෙන්ට ගමන් කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේක පැහැදිලි කරනවා එවං මේසු තන්ති මහා සතිපට්ඨාන සුත්තං එවං මේසු තන්ති මහා සතිපට්ඨාන සුත්තං මා විසින් මෙසේ අසන ලදී එම් සඳහන් කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මා විසින් මෙසේ අසන ලදී මේ මහා සතිපට්ඨාන සූත්‍රයයි මේ අනුපූර්ව විස්තර කිරීමයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කුමක් නිසා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේද මේ අති ගැඹුරු ගාම්භීර සූත්‍රය මොකක් හින්දාද දේශනා කළේ කුරු රට මොකක් හින්දාද දේශනා කළේ කුරු රට වාසීන්ගේ ගැඹුරු දේශනා අවබෝධ කර ගැනීමට ඇති සමර්ථතාවය නිසා කුරු රට වාසීන් කුරු රට වාසී භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවෝ මේ ඍතු ප්‍රත්‍ය නිසා ඒ රටේ සුදුසු වූ ඍතු ප්‍රත්‍ය තියෙන නිසා නිතරම සුදුසු වූ ශරීරයක් සහිතව ජීවත් වෙන සුදුසු වූ හිතක් සහිතව වාසය කරන සිහිය පවත්වන සුදුසු වූ නිරෝගී ශරීරයක් තියෙන නිරෝගී කයක් ඇතුව වාසය කරන නිසා ඍතු භෝජනේ කුරු රට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේගොල්ලන්ට තියෙනවා ඍතු භෝජනේ. දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළා ඍතු භෝජනේ ගැන අපි කතා කළ යුතුයි කියලා. මොකේද මේ ඍතු භෝජනේ කියලා කියන්නේ? භාවනාව සම්පූර්ණ වෙන්න කොයි තරම් සියුම් කරුණු අවශ්‍යද? වෙනතුනේ සමහර රටවල් තියෙනවා කිසිම යුද්ධයක් නැහැ. යුද්ධ මොකවත්ම නැහැ. බොහෝම නිදහසේ මිනිස්සු තමන්ගේ සිතවිලි එක්ක ජීවත් වෙනවා. රටේ යුද්ධයක් තියෙනවා නම් අපි යුද්ධ කරන්නේ නමුත් රටේ යුද්ධයක් තියෙනවා. ඒ රටේ පවතින යුද්ධය නිසා අපිට පීඩාවක් නැද්ද? අපි යුද්ධයට ගියෙත් නෑ අපි යුද්ධය දැක්කෙත් නෑ. නමුත් මානසික පීඩාවක් අපිට තියෙනවා. අන්න ඒ පීඩාවත් එක්ක මේ භාවනාවත් බලාපොරොත්තු වෙච්ච තරම් ලේසියෙන් මුදුන්පත් කරන්න බැරුව යනවා. ඊළඟට මෙතන ඍතු භෝජනය තමන්ට ගැළපෙන ආහාරය ගැළපෙන ආහාර ඕනේ. සමහර අයට සමහර ආහාර ගත්තාම කුසේ වේදනාවක් තියෙනවා. සමහර පිටි සහිත ආහාර වැඩිපුර ගත්තොත් අවසර බඩ පිපෙන ගතියක් තියෙනවා. ඊටාම සීතල ආහාර ගත්තොත් සෙම් ගතිය ඇවිස්සෙන ගතියක් තියෙනවා. උෂ්ණාධික ආහාරයක් ගත්තොත් වෙනත් කායික අපහසුතා ඇති වෙනවා පසු වේලාවක් යනකොට. එහෙමනම් ඒ අපහසුතාවයන් ඇති වෙන භෝජනය ඍතු භෝජනය වෙන්නේ නැහැ. අද දවල්ට ගත්ත ආහාරය නිසා හවසට මගේ බඩේ පිපුමක් තියෙනවා නම් මට හවස මේ භාවනා කටයුතු මුදුන්පත් කරන්න බෑ. ඊයේ රාත්‍රියේ ගත්ත ආහාරය නිසා මට උදේ වෙනකොට සෙමගතිය ටිකක් ඇවිස්සලා තියෙනවා නම් ඒත් මට මේ භාවනා ක්‍රමය ඉදිරිපත් කරන්න බැරුව යනවා. මං ගත්ත ආහාරය ටිකක් උෂ්ණාධික ආහාරයක්. ඒ නිසා සමහර විට තියෙන්න පුළුවන් මුත්‍රා දෙවිල්ලක් තියෙන්න පුළුවන් වෙනත් අසනීප තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ නිසාත් මට මේ කාරණාව මුදුන්පත් කරන්න බැරුව යනවා. එතකොට මේ ඍතු භෝජනය කියන එක භාවනාව සඳහා මේ සියලු කරුණු වටිනවා හරියටම සම්පූර්ණ කරන්න. ඉතින් එහෙම ප්‍රදේශ අපි මුලින් සඳහන් කළා කවදා හරි දවසක ගැළපෙන තැන ගැළපෙන ප්‍රදේශය හම්බෙනවා කියලා. ගැළපෙන තැන හම්බෙන්නම හම්බෙන්න ඕනේ. කායිකව කිසිම වේදනාවක් තියෙනවා නම් අපිට ඉස්මතු වෙලා දැනෙන්නේ නැත්නම් මේ කය වේදනාව ගොඩක්. මේ කය කියන්නේ වනයක්. වේදනා ගොඩක්. දැන් ඔහොම ඉන්නකොට කිසිම වේදනාවක් නැහැ කියලා සමහරලාට තරුණ වයසේ ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට කිසිම වේදනාවක් මගේ කයේ නැහැ. ඒ වුණාට භාවනාවක් කරන්න කියලා ගිහින් ටිකක් වාඩි වුණා. වාඩි වෙලා විනාඩි කිහිපයක් යනකොට හිත එකග කරගන්න වෑයම් කරන්න කරන්න මම නැහැ කියලා හිතාපු වේදනාවල් දැනෙන්න පටන් ගන්නවා. දණහිරි දෙන්න පටන් ගන්නවා. කකුල හිරි වැටෙන්න පටන් ගන්නවා. කොන්ද කෙලින් කරගෙන ඉන්න බැරුව යනවා. මූණ දිග කවුද යනවා වගේ තේරෙනවා. යට මෙච්චර වෙලා නැහැ කියපු රෝග දැන් තියෙනවා. ඒ කියන්නේ මේ කයේ වේදනාවල් නැද්ද? වේදනාවල් තියෙනවා. අපිට ඒ වේදනාවට වඩා මුදුන්පත් කරගන්න ඕන දේවල් තව බොහොම තියෙනවා. ඒ නිසා වැඩි තණ්හාවක් තියෙන්නේ අද දවසේ මෙන්න මේ මේ මේ වැඩ ටික ඉවර කරගත යුතුයි කියන ඔස්සේ එකක් ඉවර වෙනකොට එකකට දුවන නිසා අර තියෙන සියුම් වේදනාවල් දැනෙන්නේ දැනෙන්නේ නැහැ. තනියම ඉඳගෙන සංවර වෙන්න හදනකොට ඒ වේදනාවල් මතුවෙන්න මතුවෙන්න පටන් ගන්නවා. ඊළඟට එක භික්ෂුන් වහන්සේ නමක් මේ ජීවිතේ මාර්ගඵල ලබන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට ඒ තරම් පින් තියෙනවා. නමුත් උන්වහන්සේට කණේ කැක්කුමක් තියෙනවා. මේ කණේ කැක්කුම නිසා මේ භාවනා කෘත්‍ය මුදුන්පත් කරගන්න බැහැ. භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කා. දැකලා මේ භික්ෂුන් වහන්සේට කතා කළා. කතා කරලා කියනවා මහණ වෙනදා පිණ්ඩපාතේ වැඩි පැත්තට අද පිණ්ඩපාතේ වඩින්න එපා. අද මෙන්න මේ පැත්තට වඩින්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වඩින්න ඕනේ පැත්ත. උන්වහන්සේ ඒ පැත්තට පිටපත වෙඩියා. එක උපාසක මහත්තයෙකුට හම්බ වෙලා කකුළු මස්. එයා ගෙදර කකුළු මස් උයලා. ස්වාමීන් වහන්සේ පිටපත වඩිනවා දැකලා උපාසක මහත්තයාට ලොකු ප්‍රීතියක් උපදිනවා. අනේ මේ ස්වාමීන් වහන්සේට කකුළු මස් රසය සහිතව දාන වේලක් පූජා කරගන්න තිබුණොත් මට කොච්චර හොඳද කියලා. ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා ගෙදර වැඩමවාගෙන ගිහිල්ලා කකුළු මාංශයේ සහිතව උන්වහන්සේට දාන වේලක් දුන්නා. මේ ආහාරය වළඳනවා සමගම ස්වාමීන් වහන්සේට මොකද වෙන්නේ? ග්‍රීෂ්ම කාලයේ කිරි කලගිරි හතකින් නෑ පුදුම සිසිල් ගතියක් ඇඟට දැනෙන්න පටන් ගන්නවා. මේ ස්වාමීන් වහන්සේගේ ශාරීරික ස්වභාවයෙන්ම උෂ්ණාධික වෙන්න වෙන්න ඇති නමුත් මේ කකුළු මාංශය ඊටාම සීතල ආහාරයක් වෙන්නත් ඇති. එදයි එදයි උන්වහන්සේගේ කණේ අමාරු ආයේ හැදුනේ කවදාවත් හැදුන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා උන්වහන්සේගේ අසනීපය මේ පැත්තට පින්නපාත වැඩියොත් මේ අසනීපයට සදහටම අවශ්‍ය බෙහෙත හම්බ වෙනවා. ඒක බලලා තමයි මහා කරුණාවෙන් දේශනා කළේ මෙහාට අද පින්නපාත වඩින්නේ භාග්‍ය වහන්සේ භාග්‍යතුන් වහන්සේ නැමැති මහා කල්යාණ මිත්‍රයන්න් වහන්සේගේ අසහාය අනුකම්පාව ලැබුණ නිසා මේ ස්වාමීන් වහන්සේ නබෝ කලකින් සව් කෙලිසුන් නැසලා රහත් වුණා. ඒ තරම් පින් තිබුණ කෙනෙක්. නමුත් කල්යාණ මිත්‍රෙක් පාර කීවා සුදුසු භෝජනය ලැබිලා තිබුණා. එහෙනම් මේ ඍතු භෝජනය කියන එක කොයිතරම් වටිනවද මේ කුරු රට වාසී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට හැම වෙලාවෙම මේ ඍතු භෝජන ලැබෙනවා ඒ කියන්නේ කුරු රට කියන ප්‍රදේශයේ මේ කාලගුණික తত্ত্বය කොයි විදිහටද පවතින්නේ ස්වාභාවික පැවැත්ම කොහොමද තියෙන්නේ ඊට ඔරොත්තු දෙන විදිහේ ආහාරම මේගොල්ලන්ට නිතරම ලැබෙනවා. මේ ප්‍රදේශයට ගැළපෙන ආහාරමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. එතකොට අපේ ප්‍රදේශයේ අපිට එහෙම ආහාර අපිටම ගැළපෙන ආහාර කියලා જાතියක් අපිට නැහැ. නමුත් මේ කුරු රට තියෙන එහෙම ආහාරයක්. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේගොල්ලන්ට ඍතු ප්‍රත්‍ය තියෙන නිසා නිතරම සුදුසු වූ ශරීරයක් සහිතව ජීවත් වෙන නිසා එතකොට ඍතු ප්‍රත්‍ය නිසා ලෙඩ අඩු ශරීරයක් තමයි තියෙන්නේ. නිරෝගීමත් කයක් තියෙන නිසා මේගොල්ලෝ කිසිම අපහසුතාවකින් තොරව ජීවත් වෙනවා. එහෙම නැතුව රෝගී වුණාම මේ භාවනා ක්‍රමයේ වඩන්න අපහසුයි. ඊළඟට තවත් කාරණාවක් පැහැදිලි කරනවා. අපි පිළිතුරු අහලා තියෙනවා මේ සතර ඉරියව්වෙන් කරන භාවනාවල් ගැන. ඉඳගෙන කරන්නත් පුළුවන්. හිටගෙන වඩන්නත් පුළුවන්. ඇවිදින ගමන් වඩන්නත් පුළුවන්. සැතපෙලා ඉන්න ගමන් කරන්නත් පුළුවන්. සතර ඉරියව්වෙම වඩන්න පුළුවන් පහසුම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ඉතින් තවත් භාවනා ක්‍රම සක්මන් භාවනාව කොහොමත් අපි එවිදිමින් කරන එක. මේ වාගේ මේ සතර ඉරියව්වෙන් කරන්න පුළුවන් භාවනාවල් තියෙනවා. නමුත් ඒ අතර මෙන්න මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය විතරක් වාඩි වෙලා විතරමයි කරන්න. අනික් ක්‍රම වලින් ඒක කරන්න බැහැ. ඊළඟට පැහැදිලි කරනවා නිසීතති පල්ලංකං ආභුජිත්වා උජුං කාය නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කාය ඍජු වූ කයක් තියෙන්න ඕන පල්ලංකයක වාඩි වෙන්න ඕනේ. එතකොට උසක වාඩි වෙන්න බෑ. මේ භාවනාව වඩන්න නම් බිමම වාඩි වෙන්න ඕනේ. කිසිම උඩක් පාවිච්චි කරන්න බෑ. නිසීදති පල්ලංකං ආභුජිත්වා. පල්ලංකය කියන්නේ බිම එලාගත්ත රෙදි කැලලක් පත් කඩයක් මත. උජුං කය. ඍජු කය. මොකද මේ ඍජු කය? අපි ඍජු කියහම නිකන් කොන්ද අපි හොඳට තේරුම් ගත්තාම කොන්ද ඍජු කරගන්න නිසා අපි ගිහලා හොඳට බිච්චකට හේතු වෙනවා. පසුපස ප්‍රදේශයේ හොඳටම බිච්චට හේතු කරලා කොන්ද කෙලින් කරාම කොඳු නාරතිය ඕනෑවටත් වඩා කෙලින් වෙලා බිච්චත් එක පිහිටනවා. මේක නෙමෙයි ඍජු බව. මෙතන කියන ඍජු බව ඒක නෙවෙයි. ඍජුව වාඩි වෙන්න ඕනේ එතකොට කොන්ද කොහොමද තියෙන්න ඕනේ? අපි සීරුවෙන් හිටගත්තාම අපේ කොන්ද තියෙන්නේ කොහොමද? එතකොට කොන්ද තියෙන්නේ කොන්ද තියෙන්න ඕනේ નિયමම විදිහට. හරිද? අපේ කොන්දේ හැඩයක් තියෙනවනේ. ඒ හැඩේ කයට අවශ්‍ය හැඩේනේ. මෙතන ඍජුව ඉඳ ගන්නවා කියලා කියන්නේ ඒ හැඩේ කෙලින් කරන්න උත්සාහ කරනවා කියන එක එහෙම නෙවෙයි. ඒ හැඩේ එහෙමම තියෙනවා. සීරුවෙන් හිටගත් කෙනෙකුගේ කොන්ද යම්සේද තියෙන්නේ අන්න ඒ විදිහට වාඩි වෙන එක තමයි මෙතන ඍජුව වාඩි වෙනවා උජුම් කායම් කියලා කියන්නේ අපිට එතකොට දැනටම දැනටම තේරෙනවා සතිපට්ඨාන භාවනා ක්‍රමය කොයිතරම් ගැඹුරුද එහෙනම් අපි උත්සාහ කරලා බලමු අනිත් දවසේ ඉඳලා බණ අහනකොට මේ ක්‍රමයේ ටිකක් මොන ක්‍රමයේද කොන්ද ඒ විදිහට තියාගෙන මට කොච්චර වෙලා ඉඳගෙන ඉන්න පුළුවන් වෙයිද ටික ටික පුරුදු වෙනවා එතකොට එහෙනම් ඉස්සල්ලාම භාවනා කරන්න ඉස්සල්ලා අපිට පිටපැත්තේ කොච්චර පුරුදු වෙන්න දේවල් තියෙනවද අපි ගැනම අපි කල්පනා කරලා බලුවොත් මේ භාවනාව කරන්න තියා මේ භාවනාවට ඉඳ ගන්නවත් අපිට තාම පුරුදු නෑ කොයි තරම් ගැඹුරුද එතකොට අර මහා පුරුෂයන් වහන්සේලා ඔතෙන්ට එන්න මොන කැපකිරීමක් කරන්නද ශ්‍රද්ධාව උපදින්න ඕනේ ශ්‍රද්ධාව උතුරන්න ඕනේ උන්වහන්සේලා පිළිබඳව. මේ මහා වීරිය කොච්චර කැප වුණාද කියලා. හිඳ ගනී පළබක් බැඳගෙන කය ඍජු කරගෙන කියන කාරණාව සිහිපත් කරනවා. එහෙම කරන්නත් බැරි නම් ශරීරය එතෙන්ට සුදුසු නෑ. එහෙම වාඩි වෙන්න බැරි නම් ශරීරයේ දෙන්න සුදුසු නෑ ඒ භාවනාව සඳහා. ඒ නිසා සඳහන් කරනවා සිත සුදුසුත් නැහැ. කය සුදුසුත් නැහැ. මුලින්ම කුරුරට වාසීන්ට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කළේ වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා. අපිට දේශනා නොකර අන්‍යයන්ට දේශනා නොකර ඇයි කුරු රටටම මේක දේශනා කළේ වැඩි ප්‍රයෝජනයක් ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආහාරත් හොඳයි. ආහාර හොඳ හින්දා ඒගොල්ලන්ගේ කය නිරෝගී. කය නිරෝගී හින්දා ඒගොල්ලන්ගේ සිත නිරෝගී. සිතත් කයත් දෙකම නිරෝගී නිසා ඒගොල්ලන්ට මේ උජුම් කායන් කියන විදිහට වාඩි වෙන්නත් හොඳටම පුළුවන්. අපිට කයේ නිරෝගී බව අඩු නිසා උජුම් කායන් කියන විදිහට වාඩි වෙන්න අපිට හරි අමාරුයි. මේ ගාම්භීර දේශනාව ඉස්සරලාම කුරු රට වාසීන්ට කරාම ලැබෙන ප්‍රයෝජනය ඊටම බහුලයි. ඔවුන් එයින් ප්‍රයෝජන ගන්නකොට ඒක ටික ටික ටික පැත්තට පැතිරිලා යාවි. ඒ නිසා වැඩි ප්‍රයෝජනයක් ලබන්නමයි කුරු රට වාසීන්ට මේක ඉස්සරලාම දේශනා කළේ කියලා සඳහන් කරනවා. ඊළඟට චිත්ත ශරීර කල්ලතාය මොකද මේ චිත්ත ශරීර කල්ලතාය සිතෙහි හා ශරීරයේ සුදුසු භාවය නිසාම කුරුරට වාසෙන්ගේ සිතයි ශරීරයයි දෙකම ඊටම සුදුසුයි මේ භාවනා ක්‍රමය සඳහා අනුග්‍රහිත පඤ්ඤා අනුග්‍රහිත පඤ්ඤා බලා අනුග්‍රහ කෙරුවා භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගේ ශරීරයේ නිරෝගී බව ප්‍රඥාව පවතින පාරණාව නිසා උන්ට අනුග්‍රහ අනුග්‍රහ දක්වා ඒ කාරණාව සඳහන් කරනවා සිත සහ ශරීරයේ නිරෝගී ගුණ නිසා ප්‍රඥාව පවතිනවා සිත සහ ශරීරයේ නිරෝගී නිසා ප්‍රඥාව පවතිනවා එතකොට ප්‍රඥාව දියුණු වෙන්නත් සිතේ කයේ නිරෝගීතාවය බොහොම බලපානවා ඊළඟට අපි සඳහන් කළා මේ දානය ගැන භාවනාවයි දානයයි අතර පුදුම සම්බන්ධයක් තිබිලා දානීය අවශ්‍යතාවය. දානයක් දුන්නහම සඳහන් කරනවා ආනිසංස පහක් ලැබෙනවා කියලා. මොනවද ඒ විශේෂ ආනිසංස පහ? ආවිෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි, ප්‍රඥාවයි. එහෙමනම් සංසාරයෙන් එතර යන්න ආහාරය කොච්චර වටිනවද? ආහාරය අතහැරලා ජීවත් වෙලා මේ වැඩේ කරන්න හැමෝටම හැමෝටම බෑ. දැන් අපි ආහාරය හරියට වටිනවා කියලා කියහම කෙනෙකුට සැක පහළ වෙන්න පුළුවන්. එහෙනම් එදා ස්වාමින් වහන්සේලා එක වේලෙන් ජීවත් වුණේ. ස්වාමින් වහන්සේලා දුතාංග සමාදන් වෙලා එක වේලෙන් ජීවත් වුණා. එතකොට ආහාරය උන්වහන්සේලා ප්‍රතික්ෂේප කරලා තිබ්බනේ එක වේලෙන්. පින්නතනේ ඒ ප්‍රතික්ෂේප කළේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව. අපිට අම්මලා තාත්තලා මොකද කියන්නේ? නිරෝගී වෙන්න නම් ශක්තිමත් වෙන්න නම් හොඳට ඉවසා දරා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න නම් හොඳට තුන් වේලට කැම කන්න ඕනේ. ඒ කිව්වේ අම්මයි තාත්තයි. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? එක වේලක් වළඳලා ඉන්න පුළුවන් නම් අරට වඩා නිරෝගී අරට වඩා දරා ගැනීමේ ශක්තිය තියෙනවා අරට වඩා ශක්ති සම්පන්නයි එක වේලක් වළඳලා ඉන්න පුළුවන් ඒ කාරණාව පැහැදිලි කරන්නේ කීටාගිරි සූත්‍ර දේශනාවේ එක වේල මෙතන සඳහන් කරන්නේ ඒ වේල ගැන නෙවෙයි මනාව ලබාගත් ආහාරය නිසා ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි ප්‍රඥාවයි වැඩෙනවා එහෙනම් ශරීරයේ සැපය, ශරීර බලය මේ ප්‍රඥාවට හරියට වටිනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාව. ආයු වර්ණ සැප බල කියන කාරණා හතර ප්‍රඥාව ලබන්න ඊටාම හේතු වෙනවා. එහෙනම් එතනත් කතා වෙන්නේ අර ඍතු භෝජනය පිළිබඳවමයි සුදුසු ආහාරය. දානෙ කොතරම් එකට අනුග්‍රහ කරනවද කියන කාරණාව අපිට පේනවා. ඊළඟට සඳහන් කරනවා පටිභාන හෙවත් වැටහෙන ශක්තිය ප්‍රඥාව සහිතයි. මනාව ආහාර ගත්තාම වැටහෙන ශක්තිය ඇති වෙනවලු. වහ වහ වටහා ගන්න පුළුවන්. සුදුසු භෝජනයක් තිබුණාම වැටහෙනවා. එහෙම නැත්නම් බඩගින්නේ ඉඳගෙන මොනවා හරි අහන්න ගියහම බඩගිනි වේදනාව බලපෑම් කරනවා මිස මේ කාරණාව අවබෝධ කරගන්න බැරුව යනවා. ඒ නිසාම ගැඹුරු කතා අවබෝධ කරන්ඩ මේ කුරු රට වාසීන් සුදුසුයි. අති ගැඹුරු කතා අවබෝධ කරන්ඩ කුරු රට වාසීන් මෙන්න මේ නිසා සුදුසුයි. ඒ නිසාම මේ ගාම්භීර දේශනාව තේරුම් ගැනීමට කුරු රට වාසීන් ඊටාම සුදුසුයි. ගාම්භීර දේශනාව අවබෝධ කරගන්නත් කුරු රට වාසීන් ඊට සුදුසුයි. 21 තැනක කර්මස්ථාන අරහතෙහි බහලා භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාව කරනවා. කර්මස්ථාන කීපලකද 21 පොලක කර්මස්ථානයේ සිහිපත් කරමින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරනවා. ඒක කර්මස්ථාන කීයක් මේක පැහැදිලි කරනවාද? කර්මස්ථාන 21ක් මේ සූත්‍රය තුළ පැහැදිලි කරනවා. අපි සඳහන් කරන්නේ සම 40 කර්මස්ථාන. නැ කර්මස්ථාන 40යි. 40 21ක්ම සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ විතරක් අන්තර්ගතයි. ඒ නිසා මේ දේශනාව අති ගැඹීරයි ගැඹුරුයි. සෝවාන් වෙන්න වාග්යතුන හජපතනව දේශනා කළා. සෝවාන් වෙන්න කියලා. සෝවාන් වෙන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කිසිම වචනයකින් දේශනා කළා නැහැ. අපි භාවනාවක් කරන්න ගියහම සමහර කියන්නේ අහන්නේ අපි ඒ බොහෝ වෙලාවට කියන්නේ උත්සාහ කරනවා මේ ජීවිතෙන් කොහොම හරි සෝවාන් මාර්ග ඵලයටවත් යන්න කියලා කියන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි අනුමත කරලා නැහැ. අනුමත කරලා තබා මේ ත්‍රිපිටකය පුරාම එහෙම වචනයක්වත් නැහැ. කෙසේ හෝ සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා වචනයක් ශ්‍රීමුක ධාතුවෙන් දේශනා කරලා නැහැ. එහෙනම් දේශනා කරලා තියෙන්නේ කොහොම වචනයක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කෙසේ හෝ මේ ජීවිතෙන් රහත් වෙන්න කියලා. කෙසේ හෝ මේ ජීවිතෙන් රහත් වෙන්නයි දේශනා කළේ. රහත් වෙන්නේ නැති වෙයි. නමුත් එතෙන්ට යන්න වෑයම් කරන පුද්ගලයාට සෝවන් මාර්ගයවත් ලැබෙනවා. එතෙන් යන්න වෑයම් කරන කෙනාට සෝවාන් මාර්ගයමත් ලැබෙනවා. සෝවාන් වීම සඳහා පමණක් වෑයම් කළොත් එයවත් ලැබෙන්නේ නැහැ. නිසා උච්චතම තැනට යන්න උත්සාහ කරපු කෙනාට ඊට පල්ලෙහා තියෙන තැන අනිවාර්යෙන් හම්බ වෙනවා. එහෙනම් සෝවාන් වෙන්න දේශනා කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ. ඊළඟට පැහැදිලි කරනවා රහත් වෙන්නමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක වීසතියා ඨානේසු කම්මට්ඨානං අරහත්තේ පක්කිපිත්වා ඉදං ගම්බීරත්තං මහා සතිපට්ඨාන සුත්තං අවවාසි ඒක වීසතියා ඨානේසු කම්මට්ඨානං අරහත්තේ පක්කිපිත්වා ඉදං ගම්බීරත්තං මහා සතිපට්ඨාන සුත්තං අවවාසි මේ අරහතේ නම් වූ විශේෂ ගාම්භීර తত্ত্বය 21 තැනක යොදලා භාග්‍යතුන් වහන්සේ මේ ගැඹුරු අර්ථ සහිත සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කොට වදාළා. කර්මස්ථාන 21ක් සහිතව ගැඹුරු සතිපට්ඨාන සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. ඊට සඳහන් කරනවා යතාහි පුරිසෝ සුවන්න චංකෝටිකං ලබිත්වා මොකද්ද මේ කියන්නේ යතාහි පුරිසු සුවන්න චංකෝටිකං ලබිත්වා තාමත් මේ සූත්‍රයේ පිවිසෙනවා යම්සේ පුරුෂයෙකුට රත්තරන් භාජනයක් ලැබිලා නානා පුෂ්පයන් ලස්සනට එහි අතුරනවා. පුරුෂයෙකුට හම්බුණා රත්තරන් භාජනයක්. රත්තරන් භාජනයක් ලැබුණාට පස්සේ ඔහු ඒ භාජනයෙන් කවදාවත් තැන තැන තියෙන අසුචි එකතු කරයිද? කවදාවත් ඒ භාජනයට අසුචි එකතු කරන්නේ නැහැ. මේ භාජනයට දාන්න මේ දේ එච්චර සුදුසු නෑ කියලා හිතන දේවල් මේ රත්තරන් භාජනයට දාන්නේත් ඒකට දාන්නේ ඊටාම ගැළපෙන දේවල්. එහෙම නැත්නම් රත්තරන් මංජුසාව හරි දේ ලැබිලයි තියෙන්නේ හරි දේ හම්බුණාට පස්සේ ඒ මංජුසාවට හරි දේ දානවා මිසක් වැරදි දේ දාලා වැඩක් නැහැ. මොකද දැන් මේ උදාහරණයෙන් කියන්නේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා අවබෝධ කරන්න පුළුවන් පිරිස හම්බ වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට වෙන වෙන සූත්‍ර මොකටද? ඒක අවබෝධ කරන්න ඕන පිරිසයි මේ ඉන්නේ. ඒගොල්ලන්ට දේශනා කළ යුත්තේ සතිපට්ඨානෙමයි. ඒකයි මේ කියන්නේ ගැළපෙන භාජනය හම්බ වෙලා තියෙද්දී ඒකට වෙනම කවක් දාන්නේ මොකටද? ඒකට දාන්න ඕන එකම ඒකට තැම්පත් කරන්න ඕන එකම ඒ තුල තැම්පත් කරන්න ඒ කියන්නේ මේ සතිපට්ඨාන දේශනාවත් අපේ බුදු පියාණන් වහන්සේ ඉස්සරලාම අභිධර්ම දේශනාව කරන්න දෙවියන්ට. ඒ කියන්නේ ඒක එකපාර මිනිසුන්ට කරන්න බැරි නිසා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානයේ දේශනා කරන්න කුරු රටටම වැඩියේ මේක අවබෝධ කරන්න පුළුවන් හොඳම සුදුසු කුරු රටම ඉන්න ඉන්න නිසා ඊළඟට සඳහන් කරනවා මෙහි තැම්පත් කරන්න තියෙන එකම දේ මෙතන අර්ථයේ හැටියට සඳහන් කරන මොකද තැම්පත් කරන දේ මෙහි තියෙන අර්ථය අවබෝධ කරගන්න පුළුවන් පිරිසයි. භාග්‍යවතුන් වහන්සේ මේ ගුරු රට වාසීන්ගේ ගැඹුරු දහම సంతානිය තුල තැම්පත් කරන්න ඇති හැකියාව බලලා මේ ගාම්භීර වූ දේශනාව කුරට වාසීන්ට කළ බව සඳහන් කරනවා. මහා සතිපට්ඨාන දේශනාව පමණක් නෙමෙයි කුරට වාසීන්ට දේශනා කරලා තියෙන්නේ. කුරට වාසීන්ට දේශනා කරපු තව ගැඹුරු සූත්‍ර තියෙනවා. එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මාගන්ධී සූත්‍රය. ආගන්දී සූත්‍රයේ දේශනා කෙරුවේ කුරුරට වාසීන්ටමයි. ඊළඟට දීඝනිකායේ සඳහන් වෙන මහා නිදාන කියන සූත්‍ර දේශනා අති දීර්ඝ සූත්‍රයක්. මහා නිදාන සූත්‍රය කුරුරට වාසීන්ටමයි මජ්ක්‍ධිම නිකායේ සාරෝපම කියන සූත්‍ර දේශනා කෙරුවේ කුරුරට වාසීන්ටමයි. ඒ වගේම රුක්කෝපම කියන සූත්‍ර දේශනාවත් මහා රට්ටපාල සූත්‍ර දේශනාවත් මේ කුරුරට වාසයෙන් වෙනුවෙන් කරපු තවත් අති ගැඹුරු වූ සූත්‍ර දේශනාවක්. මේවා කුරුරටටම කරන්නේ ඒ ඇයිට ඒක අවබෝධ කරගන්න පහසුකම් තියෙන නිසා. ඊළඟට සඳහන් කරනවා කුරුරට වාසීන්ට දේශනා කර මේ සියලුම සූත්‍ර මේ ජනපදයේ ඉන්න 34ක් කවුද මේ ජනපදයේ ඉන්න හතර පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සතර පිරිසට තමයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කරන්නේ. ප්‍රകൃතියම සතිපට්ඨාන භාවනාවේ යෙදිලායි මේ පිරිස ඉන්නේ. කුරුරට වාසයෙන් ප්‍රകൃතියම සතිපට්ඨානේ තමයි ඉන්නේ. හරි වටින කාරණාවක්. ජීවිතේ මොනවා කළත් සතිපට්ඨානයෙන් තොර වැඩ කියලාට නැහැ. ඒ කියන්නේ සිහිය පිහිටවනවා. මේ වෙලාවේ තමන් උදුළු ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වැඩේ කරන්නේ සිහියෙන්. මේ වෙලාවේ තමන් කෑම කනවා. ඒ වැඩේ කරන්නේ සිහියෙන්. මේ වෙලාවේ තමන් ස්නානය කරනවා. ඒ වැඩේ කරන්නේ ඊටම සිහියෙන්. එතකොට අපට සිහි නැද්ද කියන කාරණාව අපි අහන්න සිද්ධ වෙනවා. අපි කෑම කනවා තමයි මම මේ කෑම කනවා කියන කල්පනාවෙන් කෑම කන අය කීයෙන් කී දෙනාද ඉන්නේ. මෙතන කෑම කකා කෑම කාලා යන්න තියෙනවා නම් ගමනක්. මම මෙතන කෑමට ඉන්නේ ඒ ගමනේ. දැන් වාහනේට නැගලා නැත්නම් දැන් බස් එකට නැගලා අහවල් තැන අහවල රංග ගන්න ඕනේ අහවල එක්ක යන්න ඕනේ අහවල් තැනට මේවා දෙන්න ඕනේ මේ කැම ගන්න. නමුත් පිඟාන හිස් වෙලා පිඟාන සෝදන්නත් මම යනවා. නමුත් තාම කෑම කෑම කියන සිහියක් සිහියක් නැහැ. මේ කුරුණට වාසින් එහෙම නෙවෙයි. ඊටාම සිහියෙන් යුක්තවමයි එදිනෙදා වැඩ කටයුතු කරන්නේ. සඳහන් කරනවා සමහර කෙනෙකුගෙන් අහනවලු මෑණියනි ඔබ කුමන සතිපට්ඨානයකද ඉන්නේ? කාන්තාවක් හම්බුනොත් සමහරවල් පාරේ යනකොට හරි අහනවා මෑණියනි ඔබ කුමන සතිපට්ඨානයකද ඉන්නේ? කිසිම සතිපට්ඨානයක නැහැ කියලා කිව්වොත් නිନ୍ଦා කරනවලු. ඔබ මනුස්ස ජීවිතයට නිගාවක්. ඔබ මනුෂ්‍යත්වයට ලැජ්ජාවක්. නිନ୍ଦා කරනවලු. නිନ୍ଦා කරලා සතිපට්ඨානය පැහැදිලි කරලා දීලා ඒ කාන්තාවන්ට ඒ පාර මැද්දෙම සතිපට්ඨානය උගන්වලා මෙතෙන් පටන් මේ සතිපට්ඨානයෙන් ජීවිතය ගෙවන්නේ කියලා පුරුදු කරනවලු ගුරු රට වාසය. කොයිතරම් ශ්‍රේෂ්ඨ જાතියක් ඉන්න ඇද්ද? කෙනෙකුගෙන් අහනවා මෑණියනි ඔබ කුමන සතිපට්ඨානෙක ඉන්නවද? මම අහවල් සතිපට්ඨානෙක ඉන්නේ. මේ කාරණාවෙන් එකක් පැහැදිලි කරගන්න. ශ්‍රේෂ්ඨයි මෑණියනි ශ්‍රේෂ්ඨයි. කොහොමද සඳහන් කරනවා කියන්නේ මෑණියනි ඔබ වගේ උත්තමාවියන් නිසා තමයි සම්මා සම්බුදු රජුන් ලෝකේ පහළ වෙලා තියෙන්නේ. ඔබ වගේ ශ්‍රේෂ්ඨයින්. ඒ කියන්නේ සතිපට්ඨානයක ඉන්නවනම් හරි ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ වාගේ ශ්‍රේෂ්ඨ මිනිසුන් නිසායි සම්මා සම්බුද්ධ කියන මහා පුරුෂයා ලෝකේ පහළ වෙන්නේ කියලා ආශිර්වාද කරලා ප්‍රීති ഘോഷා කරලා ප්‍රීතිය සඳහන් කරනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සතිපට්ඨානයේ මොනතරම් ඒගොල්ලෝ ගරුත්වයක් දක්වලා තිබුණාද භාග්‍යතුන් වහන්සේගේ වචනෙට. එමනම් අදට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා කියලා සිහිපත් කරනවා. අපිට අනිත් දවසේ ඉඳලා මහා සතිපට්ඨාන සූත්‍රයේ කෙලින්ම කර්මස්ථානයත් එක්කම සාකච්ඡා කරගෙන යන්නයි තියෙන්නේ. ඒ අතර මේ කුරු රට වාසීන්ගේ කුරු රට වාසීන්ට සතිපට්ඨානයේ දේශනා කරන්න තවත් හේතු වෙච්ච කරුණු තියෙනවද කියන කාරණාව සාකච්ඡා කරගෙන අපි කර්මස්ථානයේ පැහැදිලි කරමින් ඉදිරියට මේ කාරණාව සාකච්ඡා කරමු. එමනම් අද දවසේ සද්ධර්ම ශ්‍රවණය කරලා මේ පිළිතුන් මහත් වූ ආනිසංසයක් අත්පත් කරගත්තා. මහත් වූ කැපකිරීමක්. පැය තුනක කාලයක් සද්ධර්ම ශ්‍රවණය කළා. බොහෝම කලාතුරකින් මම හිතන්නේ මේ අය පැය තුනක් මෙහෙම ඉඳ ඇත්තේ. බාලායි තරුණ අය, මැදියම් වයසේ අය, සඳය සමයේ අය. අපි ගිය සැරේ සඳහන් කළා මෙහෙම තැනකට එකතු වෙන්න මායාවෙන් ඒ තරම් පහසුකම් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අද විශාල පිරිසක් මායා ජය අරගෙන සතිය දවසක් බොහෝ රාජකාරී තියෙන දවසක් නමුත් මේ වටිනා සූත්‍රය අධ්‍යයනය කරගත යුතු කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුළු හැමිනිලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලොකු අත්හැරීමක් කරලා තියෙන මේ පැය තුන. අත්හැරම ඇවිල්ලා පැය තුනම වාඩි වෙලා අපහසුතාවයන් නොබලා සද්ධර්ම ශ්‍රවණය කරන්න හැකියාව තිබුණේ කැමැත්ත ඇති උනේ නිකම්ම නෙමෙයි පෙරත් අපි බණ අහලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ අපි දැකලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අපිට ලැබිලා තියෙන නිසා අපිට අද මහා පින්කමක් සිදු කරගන්න අවස්ථාව ලැබුණා. මේ රැස් වෙච්ච සියලුම දෙනා රැස් කරගත්ත මේ අසීමාන්තික කුසලය අත්පත් කරගන්නේ මේ ධර්මදේශනා මාලාව මේ විදිහට සිදු කරන්න ලෝකයට දානය කරන්න දායකත්වයේ දරන අපේ දීපලාල් විජේරත්න මැතිතුමා ඒ වගේම මැතිණිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසයි මේ සියලු දෙනාට මේ යහපත සලස්වන්නේ ප්‍රදේශයේ සියලු දෙනා දැනුවත් කරලා ඒ අයට අවස්ථාව උදා කරලා දෙමින් ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට මේ අතිගම්බීර වූ දේශනාව දානය කරන්න දායකත්වයේ ලැබලා එතුමා ඇතුළු පිරිස රැස් කරගන්න අතිමාන්තික කුසලය. එතුමාගේ දයාබරණීය මෑණියන්ටත් පියාණන්ටත් එතුමන්ගේ ආදරණීය ස්වාමිදීනියගේ දයාබරණීය මෑණියන්ටත් පියාණන්ටත් අනුමෝදන් කරමින් පින් පමුණුවමින් ආශිර්වාද කරන අතර මේ රැස් වෙච්ච සියලු දෙනාටමත් ඔබේ නමින් නිදන ප්‍රාප්තියටපත් වන සියලු දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාගේ නමින් නිදන ප්‍රාප්තියටපත් වන ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රාවක සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් බව නිරෝගී බව චිර ජීවනය උදාපත් වේවා සම්‍ය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ කුසල අනුමෝදන් වේවා සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හාඛා සට්ඨා ච බුම්මඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු තං